බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ අහලා තිනවා මා භාවනා කරන කෙනෙකි. තවමත් ලස්සන ඇඳුම් ඇඳගෙන කැපී පෙනෙන ස්වභාවයක් ලබා ගැනීමට කැමැතිය. එහින් ඇති කරන දුක්ඛිත ස්වභාවය තවමත් සිතට හැර මෙවැනි කාමච්ඡන්දයක් ඇතිවන අවස්ථාවලදී එම කාමච්ඡන්දයක් ඇති වූ බව ඇතිවන අවස්ථාවලදී එම කාමච්ඡන්ද ඇති වූ බව හඳුනා ගත හැකිය. ඊට පසුව සිදු කළ යුත්තේ කුමක්ද? එතුමාටත් පුළුවන් නම් අපේ දේශනා පෙළක් තියෙනවා ධම්ම විචය කියලා. ඒ ටික අහන්න පුළුවන් නම් හොඳයි. CS TV ධම්ම විචය කියලා YouTube එකේ හෙව්වහම හොයා ගන්න පුළුවන් ධම්ම විචය. විජය නෙමෙයි විචය එතකොට ඒකේ දේශනා 50ක් තියෙනවා. ඒකේ අග කොටස තියෙනවා සතිපට්ඨාන යටතේ මේ නීවරණ භාවනා. ඊට අමතරව අවශ්‍ය නම් අපි පටිගත කරපුවත් ඇති සියස ටීවී එකේ තියෙනවා. පහුගිය කාලේ අපි විදේශගත වෙලා කරපු දේශනාවලත් කරපු දේශනා අන්තර්ජාලයට යොමු කරලා තිබුණා. නීවරණ ප්‍රහාණ භාවනාව කියලා සෙව්වොත් හොයාගන්න පුළුවන්. ඒ දේශනාවක් අහන්න ඒකේ පැහැදිලි කරනවා 25 ආකාරයකින් කොහොමද නීවරණ ප්‍රහාණ භාවනාව කරන්න කියලා. ඒ කියන්නේ නීවරණයක් නැතිනම් නැති බව දැනගන්නවා, තියෙනවා නම් තියෙන බව දැනගන්නවා. ඊට පස්සේ උපදිනවා නම් මේ හේතු ප්‍රත්‍යයෙන් උපදුනා කියලා දැනගන්නවා. ඒ හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒක දුරු කරන්නට වෑයම් කරන. එතකොට දුරු වුණා කියන බව දැනගන්නවා. ඊට පස්සේ දුරු වුණාට පස්සේ නැවත මතු නොවි මනසේ පිරිසිදු බව පවත්වා ගන්නේ කොහොමද කියලා දැනගෙන කොහොම කරනවා. ඒ ක්‍රම පහට නීවරණ පහ 25 ආකාරයකින් විදර්ශනා කරන හැටි එතන පැහැදිලි කරනවා.